දැහුතුනේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 19 වන සතිය මෙලෙසින් ක්‍රියාත්මක වන්නේ 19 වන සතියේ දෙවන දිනේ අද අඟහරුවාදා දවස අද දවසත් ඔබ වෙනුවෙන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය සුරෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ තවත් දේශනාවක් පවත්වනවා समन्ता චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සාතු සාතු සාතු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppannang ko me idang manāpamanāpaṃ tancako sankataṃ ōlārikaṃ paticca sampanna samuppannaṃ etaṃ santaṃ etaṃ panītaṃ upekkāti සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත නිවැරදිව සකස් කරගන්න අපේ ජීවිතයට ඒ ධර්මය ඒක රාශී කරගන්න ප්‍රායෝගිකව ඒ ධර්මය අත්විඳලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදහස ඇති කරගෙනයි අපි ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ ඒ වගේම ඒ ධර්මයට අනුව ජීවිතය සකස් කරගන්න උත්සාහ කරන්න නිබඳවම අවශ්‍ය වෙනවා. එවැනි අදහසක් ඇති කරගෙනයි අපි ධර්ම ශ්‍රවණය කරන්නේ. එවැනි අදහසකින් තමයි අපි මේ ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ කටයුතු සම්පාදනය කරන්නේ. ඊයේ දවසේ පුරාවටම අපි සාකච්ඡා කරේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට අනුව අපි සිද්ධ කළ යුතු ප්‍රායෝගික වැඩපිළිවෙලක් පිළිබඳව. මම කෙටියෙන් මතක් කරනවා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා කියන අරමුණු ගන්නවා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා කියන අරමුණු ගන්නවා මේ ගන්න අරමුණු හැමුවේ මේ ලෝකේ වාසය කරන හැම මිනිසෙක්ම හැම නිමේෂයකම නේද? ඇයි? හැම හිතක් එක්කම ඇතිවෙන චෛතසිකයක් තමයි සංස්කාර කියලා කියන්නේ. නේද? චේතනා කියලා කියන්නේ. එතකොට ඒ ඒ ඒ හැම සිතක්ම එක්කම මේ සංස්කාරයක් චේතනාවක් කුමක් හෝ සංස්කාරයක් චේතනාවක් ඇති වෙන එකක් ඒක. එතකොට හැම නිමේෂයකම අපිට මේ සාමාන්‍ය පුද්ගලයාට මේ පිළිබඳව ඒ කියන්නේ යම් දෙයක් අරමුණු වෙනකොට යම් ප්‍රමාණයකට හෝ තමන්ගේ තුල තියෙන අවබෝධය අනුව මනාපමනාප උපදිනවා. එතකොට මේ ලෝකේ ඉන්න මිනිස්සුගේ වැඩපිළිවෙල තමයි අපි ගත්තාම මේ ඔක්කොම මිනිස්සු ටික එක පිටකට අපි හිතුවොත් එය හරියට මම ඔකට කියන්නේ අපි නිකම්ම උපකරණයක් කියන්නේ නැතුව මම මෙහෙම කියන්නම්. මේ තියෙනවා කියලා හිතන්න මේ විදුලි පංකා වගේක් ෆෑන්ස් වගේක් තියෙනවා. ඒවා වැඩ කරන්නේ සූර්ය කෝෂ වලින්. සූර්ය ශක්තිය. හරි. දැන් හැම එකකුලම දැකලා තියෙනද පාරවල් ලයිට් එහෙම තියෙන සූර්ය කෝෂයක් උඩ තියෙන නේද? ඉතින් ඒකට කවුරුවත් කරන්ට් එක දෙන්න ඕනේ නැහැ. ඒකේ ඒ charge වෙන හැටියට තමයි පත් වෙන්නේ. ඒ වගේ විදුලි පොඩි විදුලි පංකා වගේක් තියෙනවා. මේක කැරකෙන්නේ සූර්ය කෝෂ වලින් කියලා හිතන්නකෝ. කැරකෙනකොට අපි එතකොට හොඳට දන්නවා මෙයා කැරකෙන්නේ මෙයාගේ තුල උපදින කරන්ට් එක නේද? මේකේ තුල උපදින කරන්ට් එක අනුව තමයි කැරකෙන්නේ කියලා. මේක තුල උපදින කරන්ට් එක අනුව තමයි කැරකෙන්නේ. ඉතින් අපිට සමහර පෑන් අඩුවෙන් කරකුණොත් තරහයයිද? එයාට පුළුවන් හයියෙන් කරකෙන්න කියලා තරහ යනවද? නෑ පොඩ්ඩක්වත් තරහ යන්නේ නෑ. ඇයි ඒ ඒ මැෂින් එක කරකෙන්නේ ඒ ඒ තුල උපදින කරන්ට් එක අනුව. නේද? දැන් අපි හිතමු මෙතෙන්ට කවුරු හරි ඇවිල්ලා මට බැනගෙන බැනගෙන යනවා. මේ බණ කියන වෙලාවේ මට කවුරු හරි ඇවිල්ලා බැනගෙන බැනගෙන යනවා. මෙතන ඉදිරියේ ඉන්න පිරිස එකම විදිහට හැසිරෙයිද? එක එක්කෙනා එක එක විදිහ වෙයිද? ඇයි එක එක්කෙනා එක එක විදිහ වෙන්නේ? ඒ ඒ කෙනා තුල ඇති වෙන තරහයේ ප්‍රමාණය හෝ උපේක්ෂාවේ ප්‍රමාණය අනුව. සමහර සතුටක් ඇති වෙන්න පුළුවන්. එහෙම අයත් ඉන්න පුළුවන්. නේද? එතකොට එහෙම වෙන්නේ ඒ ඒ කෙනාගේ තුල ඇති වෙන සිතුවිලි චේතනා අනුවද නැද්ද? එයා ක්‍රියා කරන්නේ. ඒ උපදින එක ඇති කරගත්තේ එයාලද එයාලට ඇති වුණාද? මම මෙතෙන් මෙතෙන්ට කවුරු හරි මට බයිනකොට ඉදිරියේ ඉන්න පිරිසට ඇති වෙන සිතුවිලි එයාලා ඇති කරගත්තද ඇති වුණාද? ඇති වුණා. හරියට මොකක් වගේද? ඒකට ඇති වෙච්ච සිතුවිල්ල අපි කරන්ට් එක කියලා හිතමුකෝ. ඒ ඇති වෙච්ච සිතුවිල්ලට අනුව නේද කට්ටිය නැගිටින්නේ, බනින්නේ, කැරකෙන්නේ ඔක්කොම. හැම වෙලේම පින්නත් අපේ මේ ශරීරය කියන්නේ අපේ මේ ජීවිතය කියන්නේ හේතු වෙනුව යමක් සකස් වෙන්නේ තියෙන දෙයක්. හරි? ලෝකෙම ඉන්න මිනිස් ශරීර මැෂින් වගේ මොන හරි නිපදවන මැෂින් එකක් වගේ. හැම වෙලේම ලෝකෙ ඉන්න මිනිස්සු මොකද කරන්නේ? වටපිට බලනවා. සද්ද ඇහෙනවා යාලට. ගන්ධ දැනෙනවා. රස දැනෙනවා. නේද? මේ මුළු ලෝකෙම අරමුණු කරන්නේ. නේද ලෝකෙම ඉන්න මිනිසුන්ට තියෙන ඇස් වලින් එයාලා මොකද කරන්නේ වටේ පිට තියෙන රූපය එයාලට පේනවා ශබ්ද ඇහෙනවා ගන්ධ රස ස්පර්ශ සහ ආදරය ආදී ධම්ම කියන ඒවා මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට අරමුණු කරමින් හැම කෙනෙක්ම ඒවා අරමුණු වෙනකොට ඒ ඒ సంతානවල ඒ ඒ අයට සාපේක්ෂව නොයෙකුත් හැඟීම් උපදිනවා. සමහර අය ආදරය කියන හැඟීම උපදලා දූවනවා. සමහර අය රාගය කියන හැඟීම උපදලා මහා විනාශ දේවල් කරගන්නවා. ඒ බාහිර අරමුණු වෙනකොට. සමහර අයට දේශය උපදලා අනිත් අය පිටිපස්සේ පන්නනවා. නේද? ඒ ඒ අය දන්නේ නැහැ මේ වෙන දේ මොකද්ද කියලා. දන්නේ නැතුව එන සමහර අයට පසුතැවිලි ඉපදිලා සමහර අයට දුක් පීඩා සමහර අයට සතුට ඉපදිලා එයා දන්නේ නැහැ මේ සතුට නැති වෙනවා කියලා දන්නේ නැහැ. එතකොට ඒ ඒ කෙනාගේ සියලුම ක්‍රියාකාරීත්වයන් ඒ ඒ කෙනාට සාපේක්ෂව ඇතුලෙන් උපදින මැෂින් වගේ හැම කෙනෙක්ම කටයුතු කරනවා. ඇතුලෙන් ඇතුලෙන් උපදින මැෂින් එකක් ඇතුලෙන් උපදින කරන්ට් එක වගේ මේ උපදින චේතනාවල් උපදවා ගනිමින් ඒවා කියන්නේ ඒවා උපදිනකොට ඉපදෙනකොට ඒවට ඒවට අනුව ප්‍රතිචාර දක්වමින් මොකද කරන්නේ? මෙයාලා මේක සිද්ධ කරගෙන යනවා හැම කෙනෙක්ම. මේ එතකොට අපි දන්නේ නැහැ මොකද මේ වෙලා තියෙන්නේ කියලා. මේක කොහොම ගොඩ නැගිච්ච එකක්ද කියලා දන්නේ නැහැ. එහෙනම් ඒ අතර වාරේ වැඩි දෙනෙකුට වැඩි වාර ගානක් නොයේකුත් දුක් උපදිනවා මේ ලෝකේ ගත්තාම වැඩි දෙනෙක් නේද තදින් හුස්ම ඇදලා අතාරිනවා කල්පනා කර කර ඉන්නවා එපා වෙලා වගේ ඉන්නවා අඬනවා වැළපෙනවා මැරෙනවා මේ මොහොත වෙනකොටත් වැඩි දෙනෙකුට ලොකු දුක් උපදිලා තියෙනවා මේ ලෝකේ ඒ සියලු දුක් යට තියෙන්නේ මොනවද? මේ ලෝකයේ මිනිසුන්ට ඉපදලා තියෙන සියලු දුක් වලට යටින් තියෙන්නේ එයාලගේම හිතවල තියෙන තණ්හාව නේද? එයාලගේම සිතවල තියෙන තණ්හාව තමයි ලෝකයේ සියලු මිනිසුන්ගේ මේ වෙනකොට දුකක් නිෂ්පාදනය වෙනවා නම් කොතන හරි උපකරණයක උපකරණයක ලකේ මනස උපකරණයක කොහේ හරි තැනක දුකක් නිපද වෙනවා නම් මේ වෙලාව වෙනකොට ඒ ඔක්කොටම හේතුව ඒ හිතේම තියෙන තණ්හාව. මේ පිළිබඳ පණිවිඩය අපි ඊයේ කිව්වා හැමෝම හදාගන්න කියලා. අපිට ඒක මතක් වෙනවද කියලා මම ඊයේ අහුවා. නේද? මොකක්ද මේ පිළිබඳ තිබිය යුතු පණිවිඩය අපි ළඟ? අපි දැනගෙන තියාගන්න ඕන දේ තමයි අපිට දුක් ඇති වෙනකොට තණ්හාව නිසායි මේ දුක කියලා මතක් වෙන්නේ නැත්තම් ඇහැට රූපයක් දැකලා කනට ශබ්දයක් ඇහිලා නාසයට දිවට ශරීරයට ගන්ධයක් රසයක් ස්පර්ශයක් ලැබිලා මනාපයක් අමනාපයක් උපදිනකොට මේක තණ්හාවයි කියලා මතක් වෙන්නේ නැත්නම් තණ්හාවයින් කරන වැඩ පිළිවෙලට යන්නේ නැහැ කිව්වා. ඊයේ මං කිව්වා ඒ ඒක හදාගන්න වැඩ පිළිවෙල ආරම්භ කරන්න කියලා කොහොමද මේක වෙන්නේ අපි ඒක ගැන හොයලා ඒක අපේ ජීවිතයට එකතු කරගෙන නැති හින්දායි. හරිද? කොහොමද මේක එකතු කරගන්නේ කියලා බලන්න අපි මේ කතා කරා ගැන අතීතයේ සිද්ධ වෙච්ච සිද්ධි අරගෙන අතීතයේ මොනවා හරි යම් දෙයක් වුණාද මට දුකක් ඇති වුණාද ඒක එතන ඇති වෙලා තියෙන උදාහරණයක් විදිහට අපි කවුරු හරි මට බැන්නා කවුරු හරි මට බැන්නාම දැනටත් මට මතක් වෙන්නේ අහවලා බැන්න හින්දා මම දුකෙන් හිටියා කියලා දවස් දෙකක් මම දුකෙන් හිටියා අහවලා බැන්න හින්දා අපේ පවුලේ කෙනෙක් මැරුණා. මම මාසයක් දෙකක් අවුරුද්දක් විතර පුදුම දුකකින් හිටියේ. ඇයි ඒ දුකෙන් හිටියේ? මැරිච්ච හින්දා කියලා කියන්නේ. ඇයි ඒ දුකෙන් හිටියේ? දැන්න හින්දා කියලා කියන්නේ. නෑ මම පිරික්සලා බලනවා මම හැම වෙලෙම බලනවා. ඒ දුක කවුරු හරි කෙනෙක් මැරුණා බලාගෙන ඉද්දී අවුරුද්දක් විතර යනකොට මේ දුක ටික ටික අඩු වෙලා ගියා. කොහොමද ඒක අඩු වුනේ? කොහොමද අවුරුද්දක් කරන නිකම් මේ දුක අඩු උනේ? අන්න දුක් අඩු වෙන තැනක අඩු වෙලා තියෙන්නේ මොකද්ද? තණ්හාවයි. මගේ සිතේ ඒ දැකීම පිළිබඳ තිබ්බ තණ්හාව, ඇසීම පිළිබඳ තණ්හාව ටික ටික ටික ටික අඩු වෙනකොට මොකද වෙන්නේ? දුක් අඩු වුණා. මම මේ උදාහරණත් එක්කම කිව්වා. හරි කවුරු හරි මට බයිනකොට මට මට දුක් ඇති වෙන්නේ ඇයි? ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාවෙන්ද කියලා. ඒක නිකන් අහගෙන ඉඳලා මදි අපි මේක මෙනෙහි කරන්න ඕන අතීතයේ බොහෝ මගේ ජීවිතයේ දුක් ඇති වෙච්ච අවස්ථාවල ඒ දුකට තණ්හාව හේතු වෙච්ච විදිහ හැම වෙලේම මෙනෙහි කරන්න කිව්වම තණ්හාවෙන්ද තමයි මෙතනත් මට දුක් ඇතිලා තියෙන්නේ තණ්හාවෙන්ද තමයි මෙතනත් මට දුක් ඇතිලා තියෙන්නේ තණ්හාවෙන්ද තමයි මෙතනත් දුක් ඇතිලා තියෙන්නේ තණ්හාවෙන්ද තමයි මෙතනත් දුක් ඇතිලා තියෙන්නේ කිය කිය ඔය විදිහට ඔය විදිහට ඔය විදිහට මෙනෙහි කරන්න කියලා ඒවට යෙදිච්ච විදිහ මේ බලන්න මේ තණ්හාවෙන්ද මට ආවල් ආහාරය අඩු වෙනකොට අතීතයේදී ඊළඟට අපි අන්තිමට කතා කරා කය රිදෙනකොට පවා මගේ මේ කය රිදෙන හැම අවස්ථාවකටම හේතුව තණ්හාවයි. ඇයි? පෙර භවයේ මාව මැරෙන වෙලාවේ තණ්හාව අයින් කරගන්න බැරි වෙච්ච හින්දා ඒක හේතු වෙලා තමයි මේ වගේ රිදෙන කයක් නේද? පවත්වා ගත යුතු අමාරුවෙන් පවත්වා ගත යුතු ඊට අවලස්සන නේද? ඊ타ත්ම දුගඳ අප්‍රසන්න දේවල් වලින් හැදිලා තියෙන ශරීරයක්, දිරණ ශරීරයක්, ආහාරයෙන් යැපෙන ශරීරයක්, සීතු උෂ්ණයට වෙනස් වෙන ශරීරයක් නේද? නොයේකුත් රෝග පීඩා ආදී වලට ගෝචර වෙච්ච, තෝතැන්නක් වෙච්ච ශරීරයක් අපිට හම්බෙලා තියෙන්නේ ඔන්න අතීත තණ්හාව හින්දාද නැද්ද? ගිය සැරේ මැරෙනකොට නේද? එහෙනම් මේ වෙනකොට අපි එක මෙනෙහි කරලා තියෙන්න ඕන. හොඳට මෙනෙහි කර කර මෙනෙහි කර කර බලන්න ඕනේ. මොනවද මෙනෙහි කර කර බලන්නේ මගේ කය රිදෙනවා නම් ඒ රිදෙන හැම වෙලාවකම අසනීප වෙනවා නම් ඒ හැම වෙලාවකම මොකද්ද පෙර තිබ්බ තණ්හාව හින්දානේ. ඒ කියන්නේ මම ගිය සැරේ මැරෙනකොට නිවන් දැක ගන්න පුළුවන්කම තිබ්බනම් මේ වගේ එකක් ආය හම්බෙන්නේ නැහනේ. නේද? කොච්චර කාලයක් මේ වගේ ඒවත් එක්ක මම ඉඳලා ඇද්ද සසර ජීවිතයේ කියලා අපිට ඒක ගැන දැඩි අදහසක් ඇති කරගෙන තණ්හාවයි හේතුව තණ්හාවයි හේතුව තණ්හාවයි හේතුව කියලා මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරාට පස්සේ අපිට ආහාරයක් දකිද්දී ප්‍රිය කෙනෙක් දැකලා බලන්න ඕන කියලා හිතෙද්දී කවුරු හරි පරසවචනයක් කියද්දී කියද්දී කය රිදෙද්දී බඩගිනි වෙද්දී විපාසාව වෙද්දී කියන්නේ කායික වේදනාවක් ඇති වෙනකොට අසනීප වෙද්දී හැම වෙලේම මගේ හිත මට ඊට පස්සේ කියන්න ගන්නවා ඔකට හේතුව තණ්හාව. ඔකට හේතුව තණ්හාව. මේකට හේතුව තණ්හාව මේකට හේතුව තණ්හාව කියලා කියන්න ගන්නවා. හරිද? එහෙනම් අන්න ඒ වගේ අපි මොකද කරන්න ඕනේ? ඒ පණිවිඩය අපෙන් එන විදිහට හදා ගන්න ඕනේ මොනවා වෙද්දිද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම හමුවේ. මෙන්න මේක තමයි ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ. ඔය කියන්නේ මේක ඕලාරිකයි සංකතයි පටිච්චසම්පන්න මේ පටිච්චසම්පන්න ස්වභාවයේ එකක් තමයි මම මේ ගත්තේ. ඔක්කොම නෙමෙයි. මේක තමයි මට පුහුණු කරවන්න ඕනේ. මේක පුහුණු කරගත්තොත් අපි ලොකු ලොකු ඉදිරි ගමනක් ආරම්භ කරා වෙනවා. මේ ඊයේ පෙරේද මොනවා හරි දුකක් විඳිනකොට මට තණ්හාවෙන්දයි දුක කියලා හිතුණාද? කය රිදෙනකොට බඩගිනි වෙනකොට අඩුම ගානේ සීත උෂ්ණ දැනෙනකොට මට පීඩාකාරී තත්ත්වයන් ඇති වෙනකොට මට නිකමටවත් හිතුණාද මේක තණ්හාවෙන්දයි කියලා? නැහැ. එහෙනම් මං තණ්හාව අඳුනගන්නේ තණ්හාව හින්දා වෙන බව අඳුනගන්නේ නැහැ මගේ හිත. එහෙනම් මම මේ ධර්මයේ ප්‍රායෝගිකව මගේ තුලින් නැగిලා ඉන්නේ නැහැ. ඒ එන විදිහට හදන්න ඕනේ. අන්න ඒක තමයි අපි මේ සතියෙම උත්සාහ කරන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහට ඇහැට රූපයක් දැක කනට ශබ්දයක් අසා නාසයට ගන්ධයක් දිවට රසයක් ශරීරයට පහසක් මනසට ආදරය ආදී අරමුණක් එන ඇවිල්ලා ඒක නිසා මට මනාපයක් අමනාපයක් ඉපදුනාද අන්නේ මනාපය අමනාපය පැහැදිලිවම පටිච්චසම්පන්නයි ඕලාරිකයි සංකතයි හේතු නිසා හටගත්ත දෙයක් ඒක පටිච්චසම්පන්නව හටගන්න දෙයක් ඒ මනාපය අමනාපය ඒ වගේ මේක රළු ඕලාරිකව සකස් වෙන දෙයක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහටත් ඒ වගේම ඇහැට පේන ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් වල සංයෝජනයෙන් උපදින වේදනා ආදියත් එක්ක ඇතිවන සංස්කාරයන් තමයි මේ මනාපමනාප ඇති කරන්නේ මේ ඇති වෙන මනාප අමනාප මේ ඉන්ද්‍රියන් වල ගැටීමෙන් උපදින යම් යම් හඳුනා ගැනීම නිසා තමයි උපදින්නේ ඒ හඳුනා ගැනීම එක මගේ සිතේ තියෙන මගේ චිත්තඅභ්‍යන්තරයෙන්ම නැගෙන රත්තිලි දැවිලි සහිතයි ඒ සංඥාවල් උපදින්නේ. එතකොට ඒ රත් වෙන දැවෙන ස්වභාවයේ තියෙන මේ සංඥාවල් පිළිබඳව ඒ මට ඇතිවෙන මනාපය අමනාපය නිබඳවම පරිසම්පන්න ඇති වෙන දෙයක් ඒක හේතු ඇති කල්හි ඇති වෙන හේතු නැති කල්හි නැති වෙන දෙයක් කියලා මම හොඳට පුරුදු පුහුණු විය සිද්ධ කරන්න ඕනේ. එතකොට ඊයේ අපි කතා කරා මේක වේගවත් කරන්නේ කොහොමද කියලා. ඉතින් දැන් උත්සාහයක් අරගෙන බලන්න දවසට අපි භාවනා කරන කාලේ මෙන්න මෙහෙම. දැන් මම මෙහෙම කියන්නම්. දැන් අපි තු මොනවා හරි කාරණාවක් ගන්නද මගේ ළඟ ඉන්නවා මම බොහොම හොඳින් ආශ්‍රය කරන ළමයි ටිකක් කියන්නේ. පාසලේ ගුරුවරයෙක් කියන්නකො. මේ ගුරුවරයා මේ ළමයි බොහොම හොඳයි කියලා හිතාගෙන කටයුතු කරගෙන යනවා. හැබැයි මේ ළමයාට මේ ගුරුවරයාට තේරෙනවා මේ ටික දවසකින් එක්කෙනෙක් බොහොම නරක වෙලා. හරිද? දෙන්නෙක් නරක වෙලා. තුන් දෙනෙක් නරක වෙලා. මේ විදිහට එක එක්කෙනා එක එක්කෙනා එක එක්කෙනා නරක වෙලා. පස්සේ මේ ගුරුවරයාට දැන් ඇයි මෙයා නරක වුනේ කියන සංඥාව එනවද? නැහැ හැබැයි නරක වෙලා කියලා දන්නවා. මෙයා හොඳ නැති වෙලා කියලා දන්නවා. ඇයි මේ හොඳ නැති වෙලා කියලා අදහස් එන්නේ? නැහැ. පස්සේ ගුරුවරයා හොයලා බලනවා. ඔයාලා බලන්න පළවෙනි එක නරක වෙලා තියෙන පාප මිත්‍රෙක් ආශ්‍රය කරලා. ඒ පන්තියේම හිටිය ළමයෙක් නරක ළමයෙක්ව ආශ්‍රය කරලා. දැන් ගුරුවරයාට හැඟීමක් තියෙනවා මෙයා නරක උනේ නරක ළමේ ආශ්‍රය කරලා. හවල් නරක ළමයා ආශ්‍රය කරලා කියලා හැඟීමක් තියෙනවා. ඒක වචනෙන් කියනවද හිතෙන්? ද නැත්තම් ගුරුවරයා දන්නවද ඒක? දන්නවා. දකින්නකොටම දන්නවා. එයා තුන් නැත්තම් නැත්තම් මෙන්න මෙහෙම කියනවද? හිත ඇතුලෙන්. හරිද? හිත ඇතුලෙන් අර ළමයා දැක්කම මෙයාන ලකුණේ අහවල ආශ්‍රය කරගෙන ඉන්න තමයි. එහෙම කියනවද නැත්නම් එයාට ඒක දැනෙනවද? අපි දන්නවා ඒක දැනෙනවා නේද? දෙවෙනි එක්කෙනා ගැනත් වල බලනවා. වල බලනකොට එයා නරක වෙලා තින්නේ තර යාළුවා හින් තමයි. තුන්වෙනි එක්කෙනා ගැනත් වල බලනවා. බලනකොට එයා නරක වෙලා තින්නේ අර යාළුවා හින් තමයි. අන්තිමට මෙයාට අදහසක් එනවා මෙයා හින්දා මේ ඔක්කොමලා නරක වෙලා කියලා. මෙයා හින්දා මේ ඔක්කොමලා නරක වෙලා කියලා. අන්න ඒ වගේ අපිට ඇති වෙන සියලු දුක් හමුවේ තණ්හාව හිඳයි කියන අදහස අපේ තුල උපදවන්න නම් මොකද කරන්න ඕනේ? අර ගුරුවරයා එක එක ළමයාව එක එක ළමයාව පිරික්සලා පිරික්සලා පිරික්සලා බැලුවා වගේ මමත් මොකද කරන්න ඕනේ? ඒ ඒ සිද්ධීන් අරගෙන ඒ ඒ සිද්ධීන් අරගෙන පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස බලන්න ඕන තණ්හාවේ යෙදීම. හරිද? තණ්හාවෙන්ද තමයි මේ දුක්, තණ්හාවෙන්ද තමයි මේ දුක්, මේ කායික දුක් ඇති වෙන්නේත් මට පෙර භවයේ පෙර භවයේ මට විසඳ ගන්න බැරි වෙච්ච තණ්හාවෙන්ද මානසික දුක් ඇති වෙන්නේත් පෙර භවයේ විසඳ ගන්න බැරි වෙච්ච තණ්හාවත් මේ ජීවිතේ මේ මොහොතේම තියෙන තණ්හාවත්. ඒතර මේ ඔක්කොමත් එක්ක අපිට තණ්හාව කියන අදහස හැඟීම වේගෙන් එන්න ඕනේ. දැනට එන්නේ නැහැ. දැන් ළමයෙක්ගේ නොමනා හැසිරීමක් ඉස්සරහා දෙමව්පිය හරියට දුක් විඳින්න ඉන්නවා සමහර වෙලාවට. නේද? ළමයෙක්ගේ නොමනා හැසිරීමක් හින්දා දුක් විඳින්නේ ඇයි? ළමයාගේ කෙරෙහි තියෙන තණ්හාව. නේද? ඒකනේ අනිත් අනිත් ළමයි එහෙම වුණා කියලා මම මට එහෙම එකක් නැහැනේ. නේද? පවුලේ ඉන්න ඒ අම්මා එහෙම මේ දුක් විඳින්නේ ඒ ළමයා ගැන තියෙන තණ්හාව හේතුවෙන්. ඒතර ඕනම දෙයක් ගැන තියෙන තණ්හාව තමයි හැම දෙයකම හේතුව මේ හිත ගැන මෙන්න මෙහෙම හිතන්නකෝ. දතක් රිදෙනවා කියලා හිතන්න. හරිද? රිදෙන දතත් එක්ක කොහොම හරි මේකට එක එක ඒවා ඔබෝබ ගලවන්නෙම නැතුව තියාගෙන ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න මොකද වෙන්නේ? රිදෙනවාමයි. නේද? ඊළඟට මේක తాවකාලික ප්‍රතිතකාරය යදුවා කියන්නකො මේක පුරවල හරි වේදනානාශක හරි බීලා මේක කොහොම හරි බේරගත්තා කියන්නකො හැබැයි ඒකේ නැවත රිදෙන ස්වභාවය තියෙනවද නැද්ද? එහෙනම් බලන්න දුක් විඳ විඳ ඉන්න එකද අමාරුවෙන් ටිකක් මහන්සියලා ගලවලා දැම්ම ආයෙක රිදීමක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ හිත රිදෙන හැම වෙලේම හිත රිදෙන, කය රිදෙන හැම වෙලේම අපේ අදහසක් එන්න ඕනේ. හදිසියෙම එකපාරට මේ අදහස වචනෙන් නෙවෙයි හැඟීමක් විදියට මෙන්න මේ තණ්හාවෙන්ද ඔක්කොම. මේක තමයි හේතු වෙන්නේ. මේක තමයි හේතු වෙන්නේ කියලා. හරි. ඒක අපි කියනවා එක පාටම අපිට හිතන මේ කරන්න බෑදෝ කියලා. මේ වෙලාවට තමයි මම ඊයේ කියපු උදාහරණම කිව්වේ. ඊයේ කියන උදාහරණ මාය කියන්නේ තරහකාරයෙක් දකින්න මම බොහෝම සාන්ත හිතකින් ඉන්නවා. තරහකාරයෙක්ව දකින්නවා. මෙහෙම කරලා දකින්න මාත්‍රයෙන් මට හැඟීමක් එනවා. මෙයා මහා නරක මනුස්සයෙක්. මෙයා මට මෙහෙම කරලා තියෙනවා මෙහෙම කරලා තියෙනවා කියලා අතීතයේ කරපු කියපු ඔක්කොම එනවද නැත්නම් ඒ ඔක්කොමත් එක්ක නරක මිනිසෙක් කියන හැඟීමක් ඇති වෙනවද ඉස්සෙල්ලා ඇති වෙන්නේ නරක මිනිසෙක් කියන හැඟීමක් ඒ මොකද එයා නරකයි කියන අදහසෙන් මං ආශ්‍රය කරපු හින්දා එයා නරකයි කියන අදහසෙන් මං ආශ්‍රය කරපු හින්දා නරක මිනිසෙක් කියන හැඟීමක් මට ඉපදුනා තේරුම් ගන්නවද ඉතින් අන්න එහෙම තමයි අපේ පින්නත් නේ අපි මේ භාවනාවල් වර්ධනය කරන්නේ ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ අපි හැඟීමක් ජනිත කරගන්න ඕන. දැන් ඊයේ උදේ අපි මේ උපදේශ දුන්නාට පස්සේ ඊයේ රාත්‍රියේ මේ කරා නම් අද උදේ වෙනකොට කීප වතාවක්වත් කරලා බලන්න කියලා මම කියන්නේ. හරිද? කරපු අය දන්නවා ඒ කියන්නේ අතීත සිද්ධි අරගෙන මෙන්න මේවා හින්දායි මෙන්න මේවා හින්දායි මෙන්න මේවා හින්දායි මේ පීඩාවටපත් වෙන්නේ මාව කියලා ඒ සිද්ධිවල තණ්හාව අල්ලගන්න කෙනා හිතෙන් තණ්හාව හේතුව විදිහට හොයාගන්න කෙනාට පසු කාලීනව අර වගේ සිද්ධියක් ඇති වෙනකොට තණ්හාවයි තණ්හාව තණ්හාව තමයි මේ ඇතුළෙන්ම තියෙන තණ්හාව තමයි මට මේ රිදවන්නේ කියලා දැනෙන්න ඕනේ කොච්චර වේගෙන්ද ඇහැට රූපයක් දැකලා නම් අපි ඊයේ කෙටියෙන් සාකච්ඡා කරා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහ ඇහැට රූපයක් දැකලා නම් ඒ මනාපය මනාපය ওই විදිහට මෙනෙහි කරලා අයින් වෙන්න ඕන කාලය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද ඒ කාලය? ඇසිපිය හැලන කාලයකට වඩා අඩු වෙලාවකින්. කණ්ඩ શબ્දයක් නම් දැන් මතක තිබිලා මතක තියෙන්න ඕන දැන් මේ මේ ටික කණ්ඩ શબ્දයක් ඇහෙලා නම් ආ ඇසුරු සනක් වගේ කෙටි කාලෙකින් නාසයට ගන්ධයක් ඇති වෙලා නම් මනාපමනාපයක් ඉපදුනේ නෙළුම් කොලයක් ඇද වෙලා තියෙන නෙළුම් කොලයකට වතුර ටිකක් වැටුනහම ඒක අයින් වෙන තරම් කෙටි කාලයකින් දිවට රසයක් දැනෙලා නම් දිවාග කෙළමිදක් අයින් කර අයින් කරන්න ශක්තිමත් පුරුෂයෙකුට යන කාලයට වැඩිය අඩු කාලෙකින් මේ රසය නිසා මට මනාපයක් අමනාපයක් ඉපදුනේ තණ්හාව හින්දායි කියලා ඒකයි පටිච්චසමුප්පන්නවයි තණ්හාව හේතුවෙන් ඊළඟට ශරීරයට පහසක් ලැබෙනවා නම් වක්කල් පතක් දිගාරිනවා වගේ ට වඩා කෙටි කාලෙකින් මනසට ආදරය ආදී ධර්මයක් ලැබෙනවා නම් කොහොමද රත් වෙච්ච යකඩයකට ගිනියම් වෙච්ච යකඩයකට වතුර බින්දුවක් දාපුවම තිරිස්සලා නැති කාලේ නැති වෙලා යනවා වගේ කෙටි කාලෙකින් මේක අයින් වෙන්න ඕනේ. ඉතින් එහෙම අයින් කරගෙන අපිට අපේ ජීවිතය ගෙනියන්න පුළුවන් වෙන තත්ත්වයකට අපේ හිත දැන් බලන්න අතීතයේ ඒ සිද්ධි ගැන මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මේකට මේකට හේතු වෙන්නේ තණ්හාව මේකට හේතු වෙන්නේ තණ්හාව කියලා හදාගත්තොත් අනිවාර්යයෙන්ම පුළුවන් දෙයිද ඔය තත්ත්වෙට හිත ගන්න නේද අනිවාර්යයෙන්ම පුළුවන්කම තියෙනවා ඉතින් අන්න එතෙන්ට තමයි අපි මේ ගන්න උත්සාහය ගන්න ඕනේ මේක හදාගත්තට පස්සේ පින්වත්නි එතනින් හිත නවත්තන්නේ නෑ තණ්හාව ගැන දැනෙනකොට මට පීඩා වෙනකොට මට පීඩා වෙනකොට දැන් කවුරු හරි දැකීමෙන් මට පීඩාවක් වෙනවා කියලා හිතන්න. දිගටම දැනට මට දැනෙන්නේ කවුරු හරි මගේ ගේ ඉස්සරහින් යන කෙනාව දැකින. හුඟක් අය මොකද කරන්නේ? පාපයක් ගහ ගන්නවා පේන්නේ නැතිවෙන්න. නේද? අර බලන්න හේතුව දැනුනොත් තමයි හේතුවක් දැනුනොත් තමයි එයා ඒක නැති කරගන්න බලන්න. ඉතින් තාප්පයක් ගහක එක හරිද? තාප්පයට යන වියදමට වැඩිය මෙයා දැකීමෙන් මට තරහ ඇති වෙන්නේ මෙයා කෙරෙහි මෙයා මෙයා කෙරෙහි තියෙන තණ්හාවක් එක. නේද? මොකද මෙයා නොදකිත්වා කියන තණ්හාව තියෙනවා. ඒකෙන් තමයි දැකීමේ දුක් ඇති වෙන්නේ. හරිද? නැත්නම් මෙයා මෙයාගෙන් ප්‍රිය වචන ලැබෙයි කියලා තණ්හාවක් තියෙනවා. ඒක හින්දායි මෙයාගෙන් අප්‍රිය වචන හමු වීමට දුක් ඇති වෙන්නේ. නේද? අන්න ඒ වගේ අපේ ජීවිතයේ හැම සිද්ධියකදීම අර වගේ එකපාරටම නැగిලා යන අදහසක් එන විදිහට මේක මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර හදන්න ඊයේ දවසේ මේක කරා නම් අද දවසේ එක සැරයක් දෙසරයක් හරි මේක අපිට දැනෙන්න ඕනේ. මේක අපිට දැනෙන්න ඕනේ තණ්හාවයි කියලා වෙනදට වැඩිය මගේ යම් කිසි වෙනසක් අත්දකින්න ඕනේ. වෙනද කට්ටිය බයිනකොට මම දුකෙන් හිටියා දැන් මට තේරෙනවා මගේ වැරද්ද මේකේ තියෙන තණ්හාව හින්දා මට දුක එන්නේ වෙනදා කට්ටිය වැරදි ක්‍රියාවල් කරනවා දකින්නකොට මම දුකෙන් හිටියා නේද මට මගේ හැම වෙලේම විසඳුම් මං හොයන්න හැදී ඒ පැත්තෙන් නමුත් ඒක හොයාගන්න බැරි වුණා නේද ඒ විසඳුම හොයාගන්න බැරි නම් මොකද හේතුව ඒක නෙවෙයි හේතුව තණ්හාවයි වස්තුවකට අපිට සතුට ඇති කරන්න බෑ දුක් ඇති කරන්න මනාප අමනාප ඇති කරන්න බෑ මේ බලන්න අපි හොඳ උදාහරණ මේ ගැන කතා කරලා තියෙනවා. නමුත් මෙතන මේ භාවනාවට හැම වෙලේම මේක ඉන්ද්‍රියන් භාවිතා කරනකොට ජීවිතයේ ඉපදිය යුතු එකක් විදිහටයි බුදුරජාණන් වහන්සේගේ මෙතන මේ තියෙන දේශනාවේ තියෙන ආකාරයට අපි තේරුම් ගත යුතු තියෙන්නේ. එන්නේ එහෙම එකක්. ඉපදෙන්න ඕන එකක් ඒක. හැම වෙලේම හැම වෙලේම අපිට අපේ මේ කරන වැඩ කටයුතු වලදී අපිට මුණ දෙන්න සිද්ධ වෙන වෙලාවවලදී හැම වෙලේම දුකක් වෙනකොට අපේ තුලින් ඉපදෙන මේක මේක මේක මේ තණ්හාවයි තණ්හාවයි තණ්හාවයි තණ්හාවයි කියලා එහෙම සිතුවිල්ල එහෙම හැඟීමක් හැදෙන විදිහට පුහුණු කරගෙන තියාගන්න ඕනේ එහෙම වුණොත් තමයි අපිට කොයි වෙලාවක හරි මේ සසර ජීවිතෙන් අත මිදෙන්න ඕන කරන මඟ පෙන්වීම අපේ තුලින්ම උපදින්නේ අන්න ඒතකොට විතරයි අපේ ඒක ඒක මානසිකාරයක් ඒකට කියන මොන මානසිකාරයක් කියලාද යෝනිසෝ මානසිකාරයක් කියලා නේද යෝනිසෝ මනසිකාරයක් කියලා කියන්නේ ඒ ඒ එහෙම වැඩපිළිවෙලක් ඒ විදිහට හැදෙන වැඩපිළිවෙලක් මේකේ තියෙනවා. මේක හැදෙන්න නම් ධර්ම ශ්‍රවණය කරන්න ඕන, කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්න ඕන. ඒ මානසිකාරයෙම වාසය කරන්නත් ඕනේ ධර්මාන ධර්ම ප්‍රතිපදාවේ ඉන්න ඕනේ. ඉතින් ප්‍රතිපදාවේ කෙනෙක් ඉන්නකොට මේ ටික ටික මේවා පුහුණු කරනකොට ওই தත්ත්වයට ඇවිල්ලාද කියලා අපි සැරෙන් සැරේ සැරෙන් සැරේ සැරෙන් සැරේ බලන්න ඕනේ. හරි එහෙම බල බල බල බල බල බල මේක ඍජුවම සකස් කරගන්න ඕනේ. මේක සකස් කරගන්න බැරි දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ කොහොමද අපි මේක තේරුම් ගත යුතුව තියෙන්නේ අපේ හිත එහෙම දේවල් හදන හැටි බලන්න අපි මොනවා හරි වැඩක් කරන්න ගියාම ඉස්සෙල්ලාම අපි හිතන්න වාහනයක් එලවන්න ගියා කියලා. වාහනයක් එලවන් යන්න යන කෙනාට අදාළ සංඥාව එක පාරටම ඉස්සෙල්ලාම එනවද? නෑ ඒකනේ පුරුදු කරන්නේ නේද? නැවත නැවත නැවත නැවත පුරුදු කරාට පස්සේ අර එහා පැත්තෙන් ඉන්න පුරුදු කරන එකනාව ඕන වෙන්නේ නැහැ. ඒ මොකද මෙයා දැන් තනි තීරණ ටික ගන්න මම දන්නවා. මෙන්න මේ දේ කළොත් මේ දේ වෙනවා කියලා දන්නවා. වළක්වා ගත යුතු දේවල් දන්නවා. එහෙනම් අර කලින් වගේ එහෙම මේවා කරන්න ඕන වෙන්නේ කලින් වගේ කවුරු හරි කෙනෙක් හා දැන් ගියර් දාන්න දැන් දැන් ඉස්සරහට යන්න කියලා කියන්න ඕනේ නැහැ. අන්න ඒක අපි පුරුදු කරානේ එහෙනම් නේද? අපි ඒ වගේව පුරුදු කරා. එහෙනම් මේක පුරුදු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊයේ දවසේ උත්සාහ කරොත් උත්සාහ කරා නම් අද දවසේ වැඩි වාර ගාණක් වැඩි වාර ගාණක් Tamanට තණ්හාව හින්දායි කියලා මතක් කරලා තියෙන්න ඕනේ. එතකොට ඊට වැඩිය අද දවසේ මෙනෙහි කරා නම් ඊළඟ දවසේ තණ්හාව හින්දායි මේ දුක කෙරෙව වෙලා වැඩි වාර ගාණක් මතක් වෙන්න ඕනේ. මේ විදිහට දිගින් දිගට දිගින් දිගට අපිට හැම වෙලාවකම තණ්හාවෙන්දයි මේ දුක්ඛිත තත්ත්වය තණ්හාවෙන්දයි මේක කියලා මතක් වුණොත් පින්වත්නි මම මේක ඊයේ අදයි දවස් දෙකම මේකට එකම කාරණාවකට යොමු කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි මේකේ තියෙන තිතා විශාල වටිනාකම තියෙනවා හරි ජීවිතේ මහ පුදුම විදිහට තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් මේ සංඥා වෙනවනම් මේකනේ හේතුව ඇයි මේ නිවැරදි සංඥාවක් එන්නේ දුක් ඇති වෙන හැම වෙලේම මට එන්නේ නිවැරදි සංඥාවක් කවුරු හරි බයිනකොට මට එන්නේ නිවැරදි සංඥාවක්. කවුරු හරි කවුරු හරි මට ගහන්න එනකොට එන්නේ නිවැරදි සංඥාවක්. කවුරු හරි මට නිඳා කරනකොට එන්නේ නිවැරදි සංඥාවක්. ඒ නිඳාවකින් ඒ වෙන මොකක් හරි එකකින් නෙවෙයි මේ සියලු දේම කරදරකාරී තත්ත්වයන් නැති වෙලා තියෙන මගේ හිතේම තියෙන තණ්හාව හින්දා මගේ හිතේම තියෙන තණ්හාව හින්දා කියලා අපිට දැඩි ගැනීමකට එන්න පුළුවන් දැඩි දැඩි අදහසකට එන්න පුළුවන්කම තියෙනවා මේ ඒ ඒ ඒ ප්‍රමාණය වැඩි වෙන්න ওই මං කියන දැඩිභාවයට එන්න එන්න එන්න එන්න ඒ කියන්නේ මේ හැඟීම ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න හැම නිමේෂයකම හරි මේ ශරීරය පාවිච්චි කරන හිත පාවිච්චි කරන හැම නිමේෂයකම වාගේ මට මේක හැම තැනකදීම මතක් වෙන ස්වභාවයට ගන්න පුළුවන් අපිට හිතනවා මේක කරන්න බෑ කියලා මම ඉස්සර ඉඳන් කියන දෙයක් කියන්නම් එකක් තමයි මහණෙනි කුසලයේ වඩන්න කුසලයේ වඩන්න කුසලයේ වඩන්න මං කුසලයේ වඩන්න කියන්නේ ඒක කරන්න පුළුවන් හින්දා බැරි නම් මම කියන්නේ නැහැ කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට සඳහන් කරලා තියෙනවා දේශනා කරලා තියෙනවා. එතකොට මේ කුසලයේ වැඩි වීම කියන එක කරන්න පුළුවන් අපේ ළඟ තියෙන මේ උපකරණයෙන් කියලා අපි හොඳට දැනගන්න ඕනේ. ඇයි අපි හිතන්න අපි ඕක දැන් හැම වෙලේම මතක් වෙන්න දෙනවන නේද? දුකක් ඇති වෙන හැම වෙලේම තණ්හාව හින්දායි මේ දුක් ඇති වෙන්නේ කියලා මතක් වෙන්න නෙවන. දැන් අපි කෙනෙකුට ඊටාම ආසන්න කාලෙකදී යන්තම් අපිට කෙනෙක් ගැන ආදරයක් ඉපදුනා කියලා හිතන්න. එතකොට අපිට එහෙම ආදරයක් ඉපදුනා කියලා හැම වෙලේම මතක් වෙනවද? නෑ. නේද? දවසකට වාර ගාණක් මතක් වෙනවා. හොඳයි එන්න එන්න එන්න එන්න එන්න එන්න මේ ඇතුළාන්තයෙන් ආශ්‍රය කරන්න පටන් ගත්තොත් ඒ තැනත්තා හෝ තැනත්තිය එක දිගට ආශ්‍රය කරන්න පටන් ගත්තාම එන්නෙන් එන්නෙන් මොකද වෙන්නේ? ඒ හැඟීම වැඩි වෙනවා. ආදරයෙන් ආශ්‍රය කරන්න ආශ්‍රය කරන්න ආශ්‍රය කරන්න ආදරය කියන හැඟීම වැඩි වෙලා අන්තිමට මොකද වෙන්නේ? හැම වෙලේම මතක් වෙන ගානට එනවද නැද්ද? නේද? අන්න බලන්න ඒක එහෙම පුළුවන් නම් මේකත් එහෙම බැරියයි. ඒක එහෙම පුළුවන් නම් මේක එහෙම බැරියයි. හිතන්න පොඩ්ඩක් මොකක්ද මෙහෙම බැරියයි කියන්නේ? තණ්හාව හින්දායි මේ මනාපමනාපය කියන හැඟීම මම මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා හොඳට පුරුදු කරගත්තොත් ඒකත් හැම වෙලේම මතක් වෙන්න පටන් ගන්නවද නැද්ද? හරිද? කණ්ඩ ගියත් බොණ්ඩ ගියත් නාන්න ගියත් අඳින්න ගියත් උදේ නැගිටිනකොට ශාරීරික දුක් ඇති වෙනකොට එක එක එක එක වෙලාවල් වලට අපිට ඒ ඒ ඒ ඒ ආකාරයේ දුක් ඇති වෙනකොට මේක දරා ගන්න බැරුව මේ ශරීරය අන්න ඒ වෙලාවල් වල මොකද වෙන්නේ? ඒ හැම වෙලෙම තණ්හාවෙන්දයි තණ්හාවෙන්දයි තණ්හාවෙන්දයි කියලා ඔන්න මොකද වෙන්නේ? අදහස ඒ නියම අදහස ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ අදහස ඇති වෙන තුරු මොකද කරන්න ඕනේ මේක? කරගෙන කරගෙන කරගෙන කරගෙන යන්න ඕනේ. මේක सिद्ध කරගෙන ගියාම අන්න ඒ විදිහට අපිට ඒ අපි බලාපොරොත්තු වෙන අදහස මේ හැම දුකටම හේතුව තණ්හාවයි කියන අරමුණ අපේ හිතේ පළපදියම් වෙනවා. ඊට පස්සේ තවදුරටත් අපි ඒක භාවනාවක් විදිහට අරගෙන කටයුතු කිරීමෙන් අපිට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉන්ද්‍රියන් 6 භාවිතා කරගෙන අපි හැම වෙලේම මේ එක ඉන්ද්‍රියක් භාවිතා කරනවා. ඒ හැම වෙලාවකම ඒ ඉන්ද්‍රියට අදාළ සංඥාවේදී මට මේක ඕලාරිකයි පටිච්චසම්පන්නයි කියන හැඟීම එන තත්යකට පත් කරගන්න මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මේ தත්ත්වය උදා කරගන්න ඕනේ. එතකොට තමයි අර කෙටි කාලයක් ඇතුළත තමන්ගේ හිතෙන් මේක නැగిලා එන්නේ. ඉතින් මේක ප්‍රබල කරගත්තාම අපිට අපේ ජීවිතය ලොකු වෙනසකට වාදනය කරන්න පුළුවන් මේක පරීක්ෂා කර කර බල බල බල බල බල බල දැන් කොහොමද දැන් කොහොමද දැන් කොහොමද දැන් කොහොමද කියලා පිරික්සමින් පිරික්සමින් පිරික්සමින් මේක ඉස්සරහට ටික ටික ටික ටික ටික ටික ටික ටික කරා යන්න ඕනේ. තමන්ගේ හැඟීම නිබඳව වැඩි වෙන විදිහට මේක උනාට පස්සේ පින්නත් නේ දැන් අපි දන්නවන බලන්න ඵලය තේරුම් ගන්නවා. අපි ඵලය කියලා කියන්නේ දැන් මේ කියන දුක් නේද? ඵලය කියන්නේ දුකක්. ඒක ප්‍රතිඵලයක්. ඒක නිකන්ද මේ දුක් ඇති වෙන්නේ? නෑ පටිච්චසම්පන්නව. මේකට දුකට එකම හේතුව තණ්හාව. දැන් ඔය බලන්න ඔන්න දැන් මට අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ උදේම මං ආදරය කරන කෙනෙක් දකින්න ඕන කියලා හිතෙනවා. ඒක එතකොට ඒක දුකක්. ඒක දුකක් කියලා මගේ හිත හඳුනා ගන්නවා. හේතු විදිහට හඳුනාගන්නේ දකින්න නැති එක හුඟක් වෙලාවට. එතකොට ඒ දකින්න නැති එක නම් හේතු විදිහට හඳුනගත්තේ මෙයාගේ මෙයා දන්න මේ දුක තියාගෙන ඉන්න ඕනේ නැති කරන්න පුළුවන් කියලා නේද? නැති කරන මාර්ගය විදිහට හඳුනගන්නේ ගිහිල්ලා බලන එක කියලා මම කිව්වා. එතකොට අන්න ඒ නැති කරන මාර්ගය විදිහට හඳුනගන්නේ ගිහිල්ලා බලන එක එතකොට මෙතනට එන්නේ වැරදි අදහස් කීපයක් නේද? දුක කියන අදහස හරි. ඒක දුකක් තමයි. ඊළඟට ඒ දුකට හේතුව දකින්න නැති එක. හැබැයි එතෙන් දෙන්න ඕනේ මොකද්ද? මගේ මනසින් එන්න ඕනේ මොකද්ද? තණ්හාව කියන එක. නැති කරන්න පුළුවන් කියන එක ඇත්ත. නැති කරන මාර්ගය විදිහට එන්න ඕනේ. ගිහිල්ලා බලන එක තමයි දැනට එන්නේ. හැබැයි එන්න ඕනේ මොකද්ද? ඒ ඒ නැති කරගන්න ක්‍රමයේ පිළිබඳ අපිට එන්න ඕනේ කොහෙන්ද? ආර්ය ශ්‍රැණික මාර්ගයෙන්. හරිද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කරලා තියෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය කියන අංග 8ෙන් තමයි මට මේ විශ්තු වෙන්න ඕනේ. ඇයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. එහෙනම් මාර්ගය තියෙන එකේ. එහෙනම් මගේ හිතේ තියෙන කෙලෙස් විසදා ගැනීමේ නැත්නම් මගේ හිතේ ඇතිවන දුක් නැති කිරීමේ මට කළ යුතු දේ පිළිබඳවත් මට එන්න ඕන කොහෙන්ද? මට එන හැම විසඳුමක්ම මගේ දුක් නැති කර ගැනීම සඳහා මට එන හැම විසඳුමක්ම මට එන්න ඕන කොහෙන්ද? ආරස්ථායක මාර්ගය. එතකොට කෙනෙක් දැක්කහම ගිහිල්ලා බලලා ඒ දුක් නැති කරගන්නවා කියන එක අපි කරනවා. නැමෙත් නමුත් අපි පසු කාලිනව දීර්ඝ දුකකට ඊට වඩා වැඩි දුකකටපත් වෙනවා. එතකොට කෙනෙක් දැකලා ඇතිවෙන මනාපය අයින් කරගන්න මට අවශ්‍ය කරන වැඩපිළිවෙල එන්න ඕනේ කොහෙන්ද? අන්න ආරියස්ථාංග මාර්ගය. කෙනෙක් දැකලා මට ලොකු ආසාවක් ඇති වෙලා නැත්නම් ඒ ශරීරයක් ගැන සුබ හැඟීමක් ඇති වෙලා. අන්න ඒ සුබ හැඟීම හින්දා මට ඇති වෙන පීඩාවක් තියෙනවා. ඒ කියන්නේ මනාපයක්. ඒ මනාපය අයින් කරගන්නේ කොහොමද කියලා මගේ මනසට දැනෙන්න ඕනේ. අසුබය වඩන්න ඕනේ නේද? නැත්තම් වේදනානුපස්සනාව වඩන්න ඕනේ. ඒ ක්‍රමය එන්නේ අසුබයෙන් මේක පුළුවන් අයින් කරගන්න මේ කැමැත්ත අකමැත්ත වේදනානුපස්සනාවෙන් පුළුවන් මේ කැමැත්ත අකමැත්ත මගේ හිතේ එන කැමැත්ත අකමැත්ත අයින් කරගන්න ඒවා කරන්ඩ කියලා මට පණිවිඩ එන්නේ කොහෙන්ද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුව මගේ මනස කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරලා තියෙන්න ඕනේ. හරිද? ඒතකොට තමයි මේ පණිවිඩය හරියට එන්නේ. ආන් ඒතකොට දැන් අපිට සිතුවිලි එන්නේ මොකකකට අනුකූලවද? චතුරාර්ය සත්‍ය ධර්මයට අනුකූල සිතුවිලි එන්නේ. නේද? මම ඔය කලින් මතක් කරලා තියෙනවා ඕනම දෙයක් කරන්න කාරණා හතරක් ඕන අපේ ජීවිතේ අපි මේ වෙනසක් කරන්න කාරණා හතරක් ඕන. දැන් මම මෙහෙම ඉන්න කෙනා මම මෙහෙම හැරෙනවා කියලා හිතන්නකෝ. දැන් මෙහෙම ඉන්න එක රිදෙන හින්දානේ හැරෙන්නේ. නේද? ඒ මොකද? ඔන්න රිදෙනකොට මට තීරණයක් තියෙනවා රිදෙනවා කියලා දන්නවා. හරිද? ඊට පස්සේ මේ රිදීමට හේතුව මේ එක ඉරියව්වේ යෙදීම. මේක නැති කරන්න පුළුවන් නැති කරන ක්‍රමේ හැරෙන එක. මේ පුංචි හැරීමක පවා කෑම කෑමේදී පවා හැමදේකදීම ඔන්න හතර ආකාරයක සිතුවිල්ලක් අපිට එනවා. කාට හරි බයින ටිකටත් එහෙමයි. ඇයි අපි අපි වයින් කාට හරි? එයා අපිට බැන්න හින්දා. ආ හේතුව. නේද? බලන්න එක තෝරගන්න අහවලා මට බයිනවා. බයිනකොට මට තරහ එනවා තරහයි ඒක දුකක් නේද? එතකොට ඒක නැති කරන්න පුළුවන් නැති කරන්න අනිත් පැත්තට බනින්න ඕනේ කියන එකයි ඔය සාමාන්‍ය ජීවිතේ එන්නේ. එතකොට දැන් මේක පුරුදු කරොත් එන්න ඕන කොහොමද? එහෙම නෙවෙයි තණ්හාව හින්දා කියලා. එහෙනම් එහෙනම් ඒත් එක තණ්හාව නැති කරන මාර්ගය. මොකක්ද දැන් මේ බයින හින්දා මට තරහ ඇවිල්ලා තියෙන්නේ. මේ තරහ නැති කරන නැති කරන්න ඕන ක්‍රමය තියෙන්නේ මෛත්‍රිය. මෛත්‍රිය කිව්වහම කොහෙන්ද එන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඇයි ඒක තියෙනවා? නෙක්ඛම්ම සංකල්පනා අව්‍යාපාද සංකල්පනා. අව්‍යාපාද සංකල්පනා කියන්නේ මෛත්‍රිය. එහෙනම් මම මේ ප්‍රශ්නෙට විසඳුම අරන් තියෙන්නේ කොහෙන්ද? ආරියස්ඨාංග මාර්ගය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විසඳුම. ඒ මොනවද බුදුරජාණන් වහන්සේ ආරියස්ඨාංග මාර්ගය තුල දේශනා කරේ? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. දුක් නැති කරගන්න ප්‍රතිපදාව ක්‍රමවේදය. දුක් නැති කරගන්න ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල උගන්වලා තියෙනවා නම් මගේ දුක් නැති කරගන්න මම භාවිතා කරන්න ඕන මොනවද? ඒ ටික විතරයි වෙන එකක් භාවිතා කරලා බෑ. පුළුවන් නම් ওই කාරණාව ජීවිතයට එකතු කරගන්න. හ්ම් අද දවසේ පැවරුමක් හැටියට ඔයකත් එකතු කරගන්න පුළුවන් නම්. හ්ම් මේ පටිසම්පන්නතාවයක් ගැන මම මේ කතා කරන්නේ. මොකද්ද එකතු කරගන්න ඕන? සියලු දුක් නැති කිරීමේ මාර්ග ආර්ය අෂ්ටාංගික මාර්ගය මට එන කායික දුක් මානසික දුක් සියල්ල එහෙනම් නැති කරගන්න යුතු මාර්ගය හේතුව අපි ඊයේ කතා කරා හේතුව තණ්හාව කියලා අද කතා කරන්නේ නැති කිරීම ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. හරිද? නැති කිරීම ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දැන් එතකොට මොකද කරන්නේ? මේක පුරුදු කරන්නත් අපි ඊයේ වගේම මොකද කරන්න ඕන අතීතයට ගිහිල්ලා තමන්ගේ සිතුවිලි මාලාවන් ඇතිවෙච්ච සිද්ධි තියෙනවා. අපේ අතීතේ කොහොම සිද්ධි ගොඩක් නේද? ඇති වෙලා නැති වෙලා ගිය සිද්ධි සමුදායක් තමයි අපේ අතීතය කියලා කියන්නේ. එතකොට අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය සමහර සිද්ධි තියෙනවා. ඒ සිද්ධි කාලයක් තිස්සේ මම ගොඩක් දුක් විඳලා තියෙන දේවල්. හරිද? අන්න ඒ සිද්ධි අරගෙන අපි මෙනෙහි කරනවා. මේ තැන්වලදී මම ඇයි මේ වගේ දීර්ඝ දුකක් වින්ද අපි හිතමු පේගෙන් වෙන්නේ වින්ද ලොකු දුකක් වින්දා කියලා මර ගෙදරයක් වෙලා ඇයි මම මේ දීර්ඝ කාලින ඔක්කොම වැඩ නවත්තලා දාලා ඇයි මේ වගේ දීර්ඝ කාලීන දුක් විඳේ තණ්හාවෙන්ද සහ දුක් විඳින්න හේතුනේ ඒ වෙලාවේ මට අසුභ භාවනාව හෝ නැත්නම් වෙනත් භාවනාවක් වර්ධනය කරගන්න අවස්ථාව ලැබුණේ නැහැ මම ඒකට හේතු හේව්වේ රණ්ඩු වෙලා නේද මම මේකට හේතු හේව්වේ වෙන වෙන මොන හරි ක්‍රමයකින් ආර්ය ශ්‍රැංග මාර්ගයේ තියෙන ක්‍රමයකින් නෙවෙයි නැත්නම් ගොඩාක් දුර නම් ඉන්නේ දුර ඉන්න එක ගිහිලා බලලා ඇවිල්ලා තමයි මේ හේතු නැති කරගත්තේ නේද එහෙනම් ඒ ක්‍රමේ හරියන්නේ නැහැ. එහෙනම් මම මොකද කරන්නේ අතීත සිදුවීම් අරගෙන එකින් එක එකින් එක එකින් එක නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා මෙනෙහි කර කර බලන මේ ප්‍රශ්නේ තියෙන්නේ නැහැ නේ මං ආර්ය ආරස්ඨායක මාර්ගයට අනුව කටයුතු කරා නම් එදා මේ ප්‍රශ්නේ තියෙන්නේ නැහැ නේ මං ආරස්ඨායක මාර්ගයට අනුව කටයුතු කරා නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ නැහැ නේ මං ආරස්ඨායක මාර්ගයට අනුව කටයුතු කරන්න මට ඒ කාලේ මේ තණ්හාව නැති කරලා දාන්න තිබුණා එහෙනම් ඒවා නැති කරගන්න බැරි වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක් නැති කිරීමේ මාර්ගය විදිහට මම වෙන එකක් පාවිච්චි කරපු හින්දා මේක පාවිච්චි කරේ නැති හින්දා ආර්ය අෂ්ටාංගික මාර්ගය පාවිච්චි කරන්නේ නැතුව වෙන දෙයක් පාවිච්චි කරපු හින්දා මොකද වුනේ මට නැවත නැවත බොහෝ දුක් ඇති වුණා එහෙනම් මම මේ වතාවේ මොකද කරන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පාවිච්චි කරන්න ඕනේ කියලා අන්න එහෙම ගොඩාක් සිද්ධි හින්දා අපිට දුක් ඇති වෙලා තියෙනවා නම් ඒවා නැවත ඇති නොවන தത്വෙට අපි ඒවාපත් කරගන්න මේ සිද්ධි ගැන නැවත මෙනෙහි කිරීමක් කරන්න ඕන. සමහර අය කැමති නැහැ අතීතයේ වෙච්ච සිද්ධි ගැන ওই වගේ පරීක්ෂණාත්මකව හේතු සහගතව මෙනෙහි කරන්න කැමති නැහැ. මගේ අතීතේ මම වහලා තියෙන්නේ ඕක ඕක නේද? වහලා තියෙන අතීතේ විවර කරන්න ඕනද? ඇත්තට ඕනේ නැහැනේ නිකම් මොකටද මේ කරදරේ නේද නෑ වහලා තියෙන අතීතේ තාමත් මතක් වෙනකොට පීඩාකාරී නා හරිද තනියම මේ පීඩාව සකස් කරගන්න පුළුවන්කම නැත්තම් අපි බලන්න ඕනේ එහෙම මගේ අතීතය මෙනෙහි කරනකොට මට බොහෝ පීඩාකාරී තැන් හම්බෙනවා ඒතකොට තනියෙන් මම මොනතරම් උත්සාහ කරත් මේ පීඩාකාරී ස්වභාවයෙන් මට අත මිදෙන්න පුළුවන්කම නැහැ හරිද අන්න එහෙම මෙනෙහි කළ බලන්න මේක මට තනියම කොච්චර උත්සාහ කරත් මේක මට කරගන්න බෑ. කරගන්න බෑ. මම තනියම ලොකු උත්සාහ කරන් තියෙනවා අතීතයේ මෙහාට මෙහාට තල්ලු වෙවි තල්ලු වෙවි තල්ලු වෙවි අතීතේ එනවා. එතකොට ඒකත් එක්ක රිදුම් ඇති වෙනවා. එහෙනම් තනියම කරගන්න බැරි නම් මොකද කරන්න ඕන? හොයාගෙන යන්න ඕනේ. කාය ලෙඩ වෙනකොට කාවද හොයන් යන්නේ? දොස්තර මහත්තයා හොයන් යනවා වගේ සිත ලෙඩ වෙනකොට කල්යාණ මිත්‍රයෙක් හොයාගෙන යන්න ඕනේ. ඒකයි කිව්වේ කල්යාණ මිත්‍ර සේවනය කියලා. මම දන්නවා දැන් ධර්මයේ දන්නවා. දන්න ධර්මයේ මට මේකට යොදා ගන්න බැරුවේ මේ තියෙන්නේ. මොකක්ද මම මෙතෙන්දි කරන්නේ? මම දන්න ධර්මයේ දැනගත්තට මට මේක මෙන්න මෙතෙන්ට මේකයි යෙදෙන්න ඕන කියලා හරියට දන්නේ නැහැ. එහෙනම් කල්යාණ මිත්‍රයන්ව ආශ්‍රය කරමින් ධර්ම ශ්‍රවණය කරමින් මේ අපි කතා කරපු ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන ප්‍රතිපත්තිය ප්‍රතිපත්තිය අපේ ජීවිතයට අපි එකතු කරගන්නවා. අන්නේ ප්‍රතිපත්තිය අපි එකතු කර ගන්නකොට මොකද වෙන්නේ? මේ දුක් ටික ටික ටික ටික ටික ටික ටික ඇයි සතිපට්ඨානය වඩන්න තියෙනවා ඒකේ සමාධිය වඩන්න තියෙනවා ඊළඟට වීරියෙන් කටයුතු කරන්න තියෙනවා සිහියෙන් සිහියෙන් බොහෝ දේවල් කරන්න තියෙන හින්දා අපිට ටික දවසකින්ම ලොකු වෙනසකට භාජනය වෙන්න පුළුවන් එහෙනම් අද දවසේ සහ ඊයේ දවසේ පැවරුම් දෙක මම ආයතරයෙන් මතක් කරන්න යන්නේ දෙකම දැන් එකට කරන්න පුළුවන්. ඊයේ අපි කරේ අතීත සිද්ධි අරගෙන තණ්හාව හින්දායි දුක තණ්හාව හින්දායි දුක කියලා ලොකු මෙනෙහි කිරීමක් කරා. දෙකම එකට කරනවා කියන්නේ අද අපි අදින් පස්සේ නැත්නම් අද දවසේ කොහොමද කරන්නේ තමන්ගේ ජීවිතයේ අවස්ථා මෙනෙහි කරලා ඒවා දෙකම එකට කරලා වෙයි ඒක. ඒ කියන්නේ තණ්හාව සහ නැති කිරීමේ මාර්ගය හේතුව තණ්හාවයි ක්‍රමවේදය ආරියස්ථාංග මාර්ගයයි. හේතුව තණ්හාවයි ඒක නැති කරන ක්‍රමවේදය ආරියස්ථාංග මාර්ගයයි කියන දෙකම අරගෙන මෙනෙහි කරන්න. මේක නැති කිරීම මෙනෙහි කරන්න. නැවත නැවත නැවත නැවත මේකුත් සිද්ධිය අරගෙන මෙනෙහි කරනවා. මෙන්න මෙතෙන්දී ආරියස්ථාංග මාර්ගයයි එන්න ඕනේ. මට ආවේ වෙන එකක් මෙතෙන්දී වෙන්න ඕනත් ආරියස්ථාංග මාර්ගය. මට ආවේ වෙන එකක් මෙතෙන්ට වෙන්න ඕන ඔය විදිහට මෙනෙහි කරනවා. ඒ විදිහට අපි දිගින් දිගට දිගින් දිගට මෙනෙහි කරොත් පින්නත් නේ සාමාන්‍ය ජීවිතයේ ඉදිරියේදී යම් ගැටලුවක් එනකොට ඔය දෙක මතක් වෙන එකක් නැද්ද? අපිට රිදෙනකොට නේද? නැති කිරීම සහ නැති කිරීමේ මාර්ගය ගැන මතක් වෙන එකක් නැද්ද? එහෙම මතක් වුණොත් වැඩි වාර ගණනක් අපි ආරස්ථායක මාර්ගය තමන්ගේ හිත තුළ උපදවා ගනිමින් ඉන්නවා කියලා බය නැතුව කියන්න පුළුවන්කම තියෙනවා. මම මේක මේ පුරුදු වෙමින් ඉන්නවා. ආරස්ථායක මාර්ගය මට මානසිකාරයක් විදිහට ඒ මාර්ගයෙන් උතර එන්න ඕනේ. එහෙම එන තත්ත්වෙටපත් වුනහම අපි කියනවා ඇත්තටම පැහැදිලිවම යෝනිසෝ මානසිකාරයකටපත් වුණා කියලා. ඉතින් ඒකින්ද මේ ධර්මයේ ආයතු මග ඉතාම පැහැදිලියි. ඒ අනුව අපිට ඉන්ද්‍රිය භාවනා සූත්‍රය පිළිබඳව දැනගත්ත කාරණාත් එක්ක ආර්ය අෂ්ටාංගික මාර්ගයට මේක එකතු කරලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ තණ්හාව තණ්හාවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් චතුරාර්ය සත්‍ය ධර්මයට අනුව එතකොට හේතුව ඵලය දන්නවා හේතුව දන්නවා නැති කිරීම දන්නවා නැති කිරීමේ මාර්ගය දන්නවා කියලා කියන්නේ අපේ හිත ඇතුලේ මේ පණිවිඩ හතර අපිට හරියට හරියට එනවා කියන එකයි. ඉතින් අන්න ඒ தත්ත්වයට අපි පත් වෙන්න අපිට අවශ්‍ය කරන වැඩපිළිවෙලයි මේ සාකච්ඡා කරේ. ඒ වැඩපිළිවෙලට අනුව අපි අපේ කටයුතු සම්පාදනය කරගත්තොත් ඉතාලම කෙටි කාලයකින් අපිට ලොකු වෙනසක් ජීවිතයක් දකින්න පුළුවන් වෙයි. ඉතාලම කෙටි කාලයකින් දැන් ඉන්නවට වැඩිය ලොකු වෙනසක් අත්දකින්න පුළුවන් වෙයි. ඉතින් ඒක සකස් කරගෙන බලන්න සිද්ධ වෙන නිකලස් භාවය කොච්චරද කියලා තමන්ගේ సంతානය තුල ස්ථීර විසඳුමක් මිසක් ආ නිකං తాවකාලිකව දැකීම් පමණින් ඇසීම් පමණින් හිතවල දුක නිවාගත්තා කියලා ඇති ප්‍රයෝජනයක් ඉතින් එහෙමනම් අද දවසේ අපි බොහෝ දේවල් සාකච්ඡා කරා. දැන් ක්‍රම දෙකක් සාකච්ඡා කරා. හෙට දවසේ ඒ පිළිබඳව අපි ධර්ම සාකච්ඡාවක් පවත්වනවා. ඒ සඳහා සම්බන්ධ වෙන්නේ අපේ පුහුල්වලේ සාරද ස්වාමීන් වහන්සේ මාත් එක්ක ඊට පස්සේ තමයි අපිට සජීවී සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබෙන්නේ මේ අත්තන්ට තියෙන ගැටලු निराකරණය කර ගැනීම සඳහා ඊට පහුවෙන්දා. හොඳයි.